ඉන්දමයි ස්වාමීන් වහන්ස මම දෙවෙනි ප්‍රශ්නයටත් යන්න ස්වාමීනි නිවන ශාන්ත බව කියවේ. සිත් පහළ නොවි ඒ ශාන්ත බව දැනෙන්නේ කෙසේද? නිවන ශාන්තයි කියලා කියන්නේ අර්ථ දෙකකින් එකක් තමයි ditta ධම්ම වේදනීය වශයෙන් මේ ජීවිතේ අපි අපි අත්දකින නිවනක් තියෙනවා. ඒ මොකද්ද? ක්ලේශ ප්‍රහාණය. කෙලස් නැසීම ක්ලේශ පරිණිරවාණ නිවන දෙආකාරයිනේ ක්ලේශ පරිණිරවාණය සහ ස්කන්ධ පරිණිරවාණ ඒක අපි පුංචි කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙනවා සෝපදිශේෂ පරිණිරවාණ අනුපදිශේෂ සෝපදිශේෂ කියලා කියන්නේ මේ පංචස්කන්ධේ ඉතුරු වෙලා තියෙනවා හැබැයි ක්ලේශයන් අහෝසි ක්ලේශයන් අහෝසි වුණා දැන් අපිට ලෝභය තියෙනකොට කොච්චර පීඩාවක්ද ලෝභයේ හිතෙන් නිදහස් වුණාම කොච්චර සැහැල්ලුවක්ද ඉතින් එවනම් සියලු කෙලෙස් සුන්ගෙන් සිත නිදහස් වුණාම මොනතරම් ශාන්ත ප්‍රණීත සුවදායක තත්ත්වයක් තියෙනවද එතකොට ඒක තමයි අපි අත්විඳින සුවදායක தත්ත්වය. පරිණිරවාණයෙන් පස්සේ විඳින්න දෙයක්වත් නැහැ. විඳින්න කොහොමත් කෙනෙක් නැහැ. එතකොට විඳින්න දෙයක්වත් නැහැ. එතකොට එතන නිවුණු බව. ඒ නිවුණු බව තමයි ශාන්ත ගුණය හැටියට එතන හඳුන්වන්නේ. දැන් ගින්නක් දැල් වෙනවා එතන ශාන්ත බවක් නැහැ. එතන දැල් වෙන ඇවිලෙන බව. ඒ ගින්න නිවුණාට පස්සේ එතන ශාන්ත බවක්. එතන නිවුණු බවක්. ඒ අර්ථයෙන් තමයි පිරිනිවුණට පස්සේ ජීවත්ව ඉන්න කාලේ ක්ලේශ පරිණිරවාණයත් එක්කලා ඇති වෙන ශාන්ත බව.